ප්‍රතිවික්ෂා වැඩසටහනේ 34 වන සතිය අද දවසේ අපේ ගැටළු සාකච්ඡාවට 34 වන සතියේ කතා කළ මාතෘකාව වීර්ය සම්බන්ධයෙන් අද දවසේ ඔබට පැන නගින ගැටළු පිළිබඳව අපි දැන් කතා කරන්නට සූදානම්. සම්මා සම්බුදු සරණයි සුපිමත් හැමදිනාටම වීර්ය පිළිබඳවයි සාකච්ඡා කරමින් තියෙන්නේ. මීට පෙර ආතිව සති කීපයේ අපි සත්‍යවිසුද්ධිය පිළිබඳව සාකච්ඡා කරා. දැන් මේකෙන් මේ දින කීපයෙන් අනතුරුව අපි සූදානම් වෙනවා සත් අනුපස්සනා පිළිබඳව සාකච්ඡා කරන්න. සත්‍යවිසුද්ධිය කියන කොටසේදී අපි කළ යුතු දේවල් පිළිබඳව කතා කරා. ඒක තුලින් සිද්ධ වෙන ක්‍රියාවලිය නැත්තම් සිද්ධ වෙන අවබෝධය අපි තේරුම් ගන්නේ අනුපස්සනා පිළිබඳව සාකච්ඡා කිරීමේදී මේ දෙකේදීම එකම කරුණු ටිකක් සාකච්ඡා කරනවා වෙනත් පැතිකඩ වලින්. නමුත් මේ දෙකම අතර මැද තියෙන වටිනා කාරණා තුනක් තියෙනවා ආතාපි සම්පජානෝ සතිමා. සිහිය, නුවණ, වීරිය කියලා. ඒතර වීරිය කියන එක අපි ඉස්සෙල්ලාටම ගන්නෙ මොකක්ද මේ කාරණාව? අපි මොකක් හරි සිතක්, අපේ සිතක් යම් අරමුණක් ගන්නකොට ඒක හරියට නිකන් මේ අපි හිතමුකෝ සමිතියක් වගේ. අපේ සිතට නොයෙකුත් චෛතසික ධර්මයන්ගේ එකතුවකින් තමයි සිතක් පහළ වෙන්නේ. එතකොට අපි හිතමු යම්කිසි කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමේ ඒ කණ්ඩායම තුළ මොකක් හරි එක වැඩක් කරන්න යන්නේ. මේ වැඩේ කරන්න යනකොට ඒ කණ්ඩායම එක එක්කෙනාට එක එක්කෙනාට වගකීම් බාර දෙලා තියෙනවා. ඔබ මේ කොටස කරන්න, ආ මේ කොටස කරන්න, මේ කොටස කරන්න කියලා. හැබැයි මේ වගකීමකින් එක වැඩක් කරන්න යන කණ්ඩායමේ එක්කෙනෙක්පත් කරන්න ඕනේ අනිත් අය උනන්දු කරවන්න. එක්කෙනෙක්ව වෙනම පත් කරලා තියෙනවා තමන්ගේ ඒ ඒ කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා හැම වෙලෙම එයාගේ වැඩේ තමයි අනිත් අයගේ කාරණා සඳහා උනන්දු කරවීම. එතකොට අර ඉන්න අනිත් කීප දෙනාව ඉක්මන ඉක්මන උනන්දු කරනවා මේක කරන්න ඔය කරන්න නැද්ද ඔයාලට බාර දීලා තියෙන දේ කරන්න නැද්ද කරන්න නැද්ද කියලා අර පුද්ගලයාගේ වැඩේ අනිත් අය උනන්දු කරවලා වැඩේ කරන එක. එහෙමයි. අතරමත් ඒක හොඳ ක්‍රමයක්. මේ යම් කණ්ඩායමක් විතර වැඩ කරනකොට එක්කෙනෙක් කියලා තියන්න ඕන උනන්දු කරන්න හැම වෙලේම. අන්න ඒ වගේ අපේ සිතේ යම් කිසි ආකාරයක අරමුණකට හිත යන්න ඒ ඒ අරමුණේම හිත නවත්තන්න. ඒ අරමුණ නැවත නැවත ඇති වෙනනම් ඒ අරමුණත් එක්ක සංප්‍රයුක්ත වෙච්ච, එකතු වෙච්ච. චෛතසිකයන් ටික නැවත නැවත නැවත නැවත සකස් වෙන්න ඕන සහ ඒවා නැවත නැවත යෙදෙන්න ඕනේ. අන්න ඒ ඒ හැම කෘත්‍යයකටම බල කරන එක චෛතසික ධර්මයක් තියෙනවා. ඒකට කියනවා වීරිය කියලා. ඒ කියන්නේ අකුසලයෙන් මිදලා කුසල් වර්ධනය කරගන්න හිත ඇතුළේ මේක අපිට හොඳට දැනෙන දෙයක්. ඒක අපිට දැනෙනවා මේ වීර්යය කියන එක තිබ්බොත් තමයි සමහරලාට අකුසල පක්ෂයේ පවා පක්ෂයේ දේවල් වලදී වීර්යය යදෙනවා. ඒ ඕනම දෙයක් සාර්ථක කරගන්න වීර්යය කියන එක ඕනේ. හරි නිකන් බරක් උස්සගෙන කන්දක් නගිනකොට අර ඇඟට දැනෙන මේ බර දරාගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන්න ඕනනේ. බරක් දරාගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන්න ඕනනේ. අන්න ඒ වගේ මේ කුසලයේ වර්ධනය කරගන්නකොටත් ඒ වගේ දරාගෙන ඉදිරියට යන අනිත් අනිත් හැම දෙයක්ම එක දිගට කරගෙන යන්න පුළුවන් වෙන වගේ කාරණාවක් තමයි වීරය කියලා කියන්නේ. තව උදාහරණයක් උත් ආහාර නැත්තම් මේ කය දුර්වල වෙලා වැටලා තියෙනවා. කය අනිත් ඔක්කොම අංග ටික තියෙනවා. හැබැයි ආහාර නැත්තම් වැටලා තියෙනවා. ආහාර ටික දාපු ගමන් අනිත් හැම ඉන්ද්‍රියක්ම ප්‍රබෝධමත් වෙලා හරි ගිහිල්ලා එනවා ආයසරයක්. වැටලා තිබ්බ ශරීරය. අන්න ඒ වගේ වීරය කියන චෛතසිකය මේ සියලුම චෛතසිකයන් නැවත නැවත ඒ අරමුණේ යොදවමින් ඒ අරමුණ සිද්ධ කරන වැඩ පිළිවෙල කරන අපේ අතුලාන්තයේ උපදින හැඟීමක් වීරය කියලා කියන්නේ. අපේ හැඳුරන්නේ එතකොට අපිට ජීවිතයේ ජයග්‍රහණ වලට යන්න වීරය අවශ්‍යමද? එහෙම නැත්නම් කොහොමත්ම යන්න බෑ ජයග්‍රහණයකට වීරය කියන එක අනිවාර්යයෙන්ම ඕන කරන දෙයක්. එහෙමයි. සදහතුනේ වීරය පිළිබඳව අද දවසේ අපි කතා කරන්නේ ඔබ යොමු කර ඇති ප්‍රශ්න පිළිබඳව දැන් කතා කරන්නට සූදානම් අපිට මුලින්ම හබරකඩ ප්‍රදේශයේ ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන ශ්‍රාවිකාවක් ප්‍රශ්නයක් යොමු කර තිබෙනවා අධිකව වීරිය ඇතිවීම ධර්ම අවබෝධයට බාධා වන බව කියවේ. මේ පහදා දෙන්න ස්වාමීන් වහන්සේ. ඔව්. බොහොම වටින කාරණාවක් ඒ විමසන්නේ. ඒක ඇත්තටම සිද්ධ වෙන දෙයක් වීරය සමතුලිත කරගන්න ඕන. ශ්‍රද්ධාව, වීරය, සති, සමාධි, ප්‍රඥා කියලා කියලා කියන්නේ ඒවට කියනවා ඉන්ද්‍රියන් කියලා. අන්න ඒ ඉන්ද්‍රියන් සමතුලිතභාවය ධර්මාවබෝධය සඳහා අත්‍යවශ්‍යයි. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා කියන්නේ අපේ හිතේ උපදින මේ සමතුලිතව තියාගෙන යන්න ඕනේ. සමහර වෙලාවට ශ්‍රද්ධාව ගොඩාක් වැඩි වෙනවා. ශ්‍රද්ධාව වැඩි වුණාම ප්‍රඥාවන්තව යමක් තේරුම් ගන්න බලන්නේ එතකොට ඒකට ඒකම ගැටලුවක් කරගන්නවා. සමහර අය ප්‍රඥා පැත්තෙන් විදර්ශනා පැත්තෙන් වර්ධනය වෙගෙන යන බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන මහා සංඝරත්නය ගැන කිසිම ශ්‍රද්ධාවක් නැහැ. නමුත් ශ්‍රද්ධා බීජං කියලා සඳහන් කරලා තියෙනවා. ශ්‍රද්ධාව තමයි හැම එකටම මුල් වෙන්නේ. නමුත් ඒව සමතුලිත කරගන්න ඕනේ. ඒතර වීරියත් එහෙමයි. වීරිය ගොඩාක් වැඩි වුණොත් හිත නොසන්සුන් වෙනවා. ඒ කියන්නේ අප්පූරව එක දවසක්වත් ඉඳලා බෑ. අර අපි කියන්නේ අර හදිස්සි වුණාම කොරස් කටෙත් අත දාගන්න බෑ කියලා කතාවක් කියනවනේ. ඒ වගේ තමයි මේ අද ළමාව මරනොත් මොකද වෙන්නේ? අද ළමාව ඒකම හිතලා හිතලා හිතලා අපි හිතමුකෝ හදිස්සි මරනොත් මාවතේ සංගත වෙලා උපදින්න පුළුවන් වෙනත් තැනක උපදින්න පුළුවන් කියලා බය වෙනවා. ඒ බයත් එක්ක හිත නොසන්සුන් වෙනවා. අන්න ඒ ගානට වීරිය වැඩි වුණොත් තමයි ඒ නොස ඒ වීරිය හින්දාම නොසන්සුන් භාවයට පත් වෙනවා. එතකොට සමාධිය අඩු වෙනවා. ඒක අපිට හොයාගන්න පුළුවන්. අපේ වීරිය වර්ධනය කරගෙන යනකොට අපේ චිත්ත සමාධිය අඩු වෙනවා නම් අන්නේ මොකද ඇත්තටම වීරිය වීරිය නැතුව තීන මිද්දේ තියෙනකොට සමාධිය නැහැ. ඒතකොට වීරිය වර්ධනය වීගෙන එනකොට චිත්ත සමාධිය මොකද අර ඉද්ධිපාදවල එකක් තමයි වීරිය කියලා කියන්නේ. ඡන්ද චිත්ත වීරිය. එහෙනම් සිද්ධියක් සමාධිය කියන්නේ සිද්ධියක්. ඒ සිද්ධිය සිද්ධ වෙන්න නම් වීරිය යෙදීම තියෙන්න ඕනේ. හැබැයි ඒක ගොඩාක් වර්ධනය වුණොත් වෙන්නේ ඒකම හේතු වෙනවා සමාධිය නැති වෙන්න. සමාධිය නැති වෙනකොට ඒකාග්‍රතාවය නැති වෙනවා. ඒකාග්‍රතාවය නැති වෙනකොට ඒ ප්‍රමෝදය නැති වෙනවා. ප්‍රීතිය නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි අරමුණු කරන පංචපාදානස්කන්ධයේ යම්කිසි අවබෝධයක් ඇති කර ගැනීම සඳහා තියෙන අවස්ථාව ගිලිහෙනවා. මේවා ගොඩාක් තදින් එතකොට එතකොට දැනගන්න ඕනේ නෑ මම දැන් මේක පොඩ්ඩක් පැත්තකින් තියලා දැන් මට හොඳට වීර්යය වැඩිලා තියෙන හොඳට තේරෙනවා වීර්යය හොඳට වැඩනහම ගොඩක් නොසන්සුන් කියලා ඒ නොසන්සුන්කම නැති කරගන්න සමත භාවනාවක් ආනාපාන සති භාවනාවක් වගේ සමාධිය වැඩෙන භාවනාවක් සිදු කරන්න ඕනේ. ඊට පස්සේ ආය තේරෙනකොට තීන මිද්දේ ආදී වැඩි වෙනවා කියලා ආය වීරිය වැඩි වෙන විදිහට කටයුතු කරන්න. ඉතින් මේවා හොඳට දැනගෙන දැනගෙන තමන්ව සමතුලිත කරගෙන ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා කරුණු දැනගෙන භාවනා මාර්ගය සිද්ධ කරන එක තමයි වටින්නේ. අපේ හැමතුරුනේ එතකොට අපිට දැන් එදිනෙදා එදිනෙදා ජීවිතයේ වීරයෙන් යුතුව කටයුතු කරන්න යම් කිසි ක්‍රමවේදයක් තියෙනවද? ඒ පිළිබඳවත් අපිට පහදා දෙන්න. එහෙම ක්‍රමවේදයක් දැනට තිබෙනවද? ඒ කියන්නේ අපිට යම් කිසි ක්‍රමවේදයක් හදාගන්න පුළුවන්ද? ඒ පිළිබඳව අපි යම් කිසි පැහැදීමක් කළත් හොඳයි නේද ස්වාමීන් වහන්සේ? ඔව්. වීරිය කියන එක කොටස් මූලික කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. ඒ කියන්නේ යහපත් දේ සඳහා තියෙන වීරිය සහ අයහපත් දේ සඳහා තියෙන වීරිය කියලා. යහපත් දේ කියන එක ආය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ලෞකික වශයෙන් තියෙන යහපත් දේ සහ ලෝකෝත්තර වශයෙන් තියෙන යහපත් දේ කියලා. එතකොට අපි මේ ලෞකික හෝ ලෝකෝත්තර යහපත් දේවල් වලට වීරියෙන් කටයුතු කරන්න ඕනේ. ඉතින් හුඟක් වෙලාවට සිද්ධ වෙලා තියෙන්නේ සාමාන්‍ය ජීවිතයේදී මේ වීරිය වර්ධනය කරගන්න ක්‍රමවේදයක් අපි දන්නේ නැහැ. හැබැයි යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට පංචශීල් සමාදන් වෙලා ජීවිතේ යනකොට මම අහනවා අපේ හිත නරක සිතුවිලි ආපුහාම නරක සිතුවිලි ආපුහාම ඒකේ තියෙන ලොකුම වැරද්ද සිද්ධ වෙන්නේ පංචශීල් කරනකොට නේද? ඒ කියන්නේ තරහ ගියේ එකේ උපරිම උපරිමය තමයි සතෙක් මරලා දාන එක. මිනිස්සෙක් හරි මරලා දාන එක. ලෝභයක් ඇතිවීමේ උපරිමයක් තමයි අනුන්ගේ දේ හොරකම් කරන එක. එතකොට රාගයක් ඇති වීමේ උපරිමය තමයි කාමයේ වර්ධව හැසිරීම. එතකොට තවත් ලෝභයෙන් හෝ දේශයෙන් තමයි මේ බොරු කියලා අනුව රවට්ටන එක. සුරාපානය කියන්නේ හැම දෙයකටම ගැටලුවක් වෙන එකක්. ඒක පාලනය කර යුතු එකක්. මුළු ඒ කියන්නේ ඒකෙන් ඇති වෙන සතුට කියන එක ඇති වෙන්නේ මානසික සතුටක් නෙවෙයි. ඒක මේ අපේ ඉන්ද්‍රියන් වලට උත්තේජනයක් කරලා ඇති වෙන සතුටක්. ඒක භෞතිකව සතුටක් උපදවා ගන්න ක්‍රමයක්. ඉතින් ඒවා හරිම හානිකරයි. එතකොට මේ දේවල් අතහැර ගන්න ක්‍රමානුකූලව යම් කෙනෙක් පන්සිල් සමාදන් වෙලා දැඩි අදිෂ්ඨානයක් දැඩි වීරයකින් පන්සිල් සමාදන් වෙලා කැඩෙන කැඩෙන වාරයක් වාරයක් ගානේ නැවත නැවත නැවත නැවත නැවත නැවත සිල් රැක්කොත් දැන් පීනන්න ඉගෙන ගන්න කෙනෙක් ඒ ඉගෙන ගැනීම කරන්න ඕනේ ඇවිදලාද පීනලාද පීනලමනේ ඒත් වීරිය වැඩි කරගන්න ඕනේ වීරියෙන් ඉඳලාමයි වීරියෙන් ඉන්න වාරයක් වාරයක් වාරයක් ගානේ තමන්ගේ හිතේ වීරිය උපදින ප්‍රමාණය වැඩි වෙනවා එතකොට සතෙක් වීරියෙන් සතෙක් මරන්න නැතුව ඉඳලා පුරුදු වෙනවා. වීරියෙන් හොරකම් කරන්න නැතුව පුරුදු වෙනවා. වීරියෙන් කාමයේ වර්ධව හැසිරෙන්න නැතුව ඉඳලා පුරුදු වෙනවා. වීරියෙන් බොරු කියන්නේ නැතුව ඉඳලා ඒනේ වෙනදා ඒ වැරදි කරන හැම වෙලාවකම හැම අවස්ථාවකම නොකර ඉඳීමෙන් බලාගෙන ඉද්දි අපේ හිතේ තියෙන වීරිය වැඩි ඒක වීරිය කියලා කියන්නේ ගුණාංගයක්. ඒක අමාරුම තැනදී තමයි වර්ධනය කරේ පංචිල් කඩන්න නැතුව ඉන්නවා කියන එක. ඒක කැඩෙනවා. කැඩුනොත් ඒ ඒ තමයි පෙරදිලා කැඩලා තියෙන්නේ. එතකොට නැවත සමාදන් වෙලා නැවත දැඩි අධිෂ්ඨානයක් අරගෙන ඒකේ ආදීනව ආනිසංස මෙනෙහි කළා මේ මේකේ ඒ කියන්නේ පංචිල් කැඩීමේ තියෙන ආදීනවත් පංචිල් රැකීමේ තියෙන ආනිසංසත් මෙනෙහි කරලා නැවත නැවත නැවත නැවත වෙනදා කැඩිච්ච තැන්වලදී කඩන්න නැතු වෙනවා. ඉන්න ඒ පුහුණුව. පංචිල් නොකඩ ජීවත් වෙන එක හැම වෙලෙම වීරියෙන් ඉන්න ඕනද නැද්ද ඒකට? මේ ජීවිතේ ගෙවන හැම වෙලෙම වීරියෙන් ඉන්න ඕන. එහෙනම් වීරිය ඉක්මනට වදන. වීරිය විතර නෙවෙයි තව නොයෙකුත් ගුණඟ සිහිය, වීරිය, යොසීම ඔක්කොම මේ පංචශීලයේ තියෙනවා. ඒකයි පළවෙනියෙන් මනුස්සයා පංචිල් ආරක්ෂා කරන්න පුරුදු පුහුණු වෙනකොට එයා දන්නේම නැතුව එයාට වීරිය වැඩෙනවා. අපේ දරුවන්ට උනත් පාසල් යන අයට ව්‍යාපාරයක් කරන අයට වීරිය නැතුව මොකුත් කරන්න බෑ. අර ඉස්සලක වගේ ජයග්‍රහණයක් සඳහා. එහෙනම් ජයග්‍රහණය සඳහා වීරිය පුරුදු කරන්න අවශ්‍ය නම් කෙනෙකුට පංචශීලයේ නිබඳව ආරක්ෂා කරා නම් ඒක දෛනිකව පුරුදු කරන්න පුළුවන්. අපේ හැමෝම එතකොට දැන් මේ වීරිය පිරිහෙන අවස්ථා තිබෙනවා. එතකොට ඒ අවස්ථාවලදී අපි මොකද්ද කරන්නට ඕනේ? ඔව්. වීරය පිරිහෙනකොට සමහර වෙලාවට සමහර අයට නැවත තිබ්බ තත්ත්වයට ගන්න තිබ්බටත් වැඩිය අමාරුයි. සමහර වෙලාවට එහෙම වෙනවා. එහෙම පිරිහෙන වෙලාවල් වලදී අපි කරන්න ඕන අපේ අපේ ඉස්සෙල්ලාම පිරිහුණා කියලා දැනගන්න ඕනේ. සමහර අයට පිරිහුණා කියලා දැන ගැනීමක්වත් නැහැ. එහෙම පිරිහුණා කියලා දැනගත්තට පස්සේ ඒ අදාළ කාරණාව මේ වීරිය පිරිහීම නිසාවෙන් අපිට සිද්ධ වෙන යම්කිසි හානියක් වෙනවා. අපි හිතමුකෝ දැන් කෙනෙක් කාමවර්ධව හැසිරෙන්නේ නැහැ කියලා වීරියෙන් ඉන්නවා. දැන් වීරිය පිරිහිලා ඇයි වැරද්දට පෙළඹීගෙන යනවා වගේ අර තේරෙනවා. එතකොට එයා කරන්න ඕන දැන් තේරෙනවා මාව දැන් නම් ලොකු පාපයකට මම ලෑස්ති වෙන්නයි යන්නේ කියලා තේරෙනවා. නැත්තම් හෙට වුණොත් අනිද්දා වුණොත් නැත්තම් කාට හරි ගහන්න ඉන්නවා කියලා හිතන්න මේ දේ මෙතෙන්ට ගියොත් මට මේක වෙනවා කියලා දන්නවා. දැන් එයා කරන්න ඕන ඒ ඒ කාරණාවේ නැත්නම් ඒ සිද්ධිය සිද්ධ වුණොත් මට සිද්ධ වෙන හානිය කියලා ඒ හානිය මෙනෙහි කරන්න ඕනේ. ඒ කියන්නේ මේ කාරණාව සිද්ධ වීමෙන් මට සිද්ධ වෙන ආදීනව. ඒක ධර්මයේ සඳහන් වෙන්නේ මලමිනියක් කරේල්ල ගත්තා වාගේ මෙනෙහි කරන්න කියලා. මලමිනියක් කරේල්ල ගත්තොත් මොකද වෙන්නේ? මලමිනියක් කරේල්ල ගත්තාම බරයි. මලමිනියක් කරේල්ල ගත්තාම ගඳයි. අනිත් අයට පිළිකුලයි. ඒක තේරුමක් නැති දෙයක්. එතකොට අනිත් අයට බයයි. Tamanට බයයි. එතකොට ඒ වගේ තමයි මේ අකුසලයේ මගේ අතින් සිද්ධ වුණොත් මම මලමිණියක් අරගෙන ගත්තා වගේ කියලා හොඳට අර ආදීනට මෙනෙහි කරනවා. මේ මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ඊළඟට මේකෙන් වැළකුණාම මට ලැබෙන ආනිසංස ටික මෙනෙහි කරනවා. ඒවා දැනගෙනමදි. වැරද්ද වුණාම සිද්ධ වෙන ආදීනව වැරද්දෙන් වැළකුණාම සිද්ධ වෙන ආනිසංස දැනගෙන විතරක්මදි ඒක හොඳට මෙනෙහි කරන්න ඕනේ. එහම හොඳට මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මොකද වෙන්නේ? අපේ ඒ සඳහා තියෙන වීරිය වැඩි වෙනවා. ඉතින් නිවන් මාර්ගයේදී අපි කරන විදිහ ගැන අපි ගිය සතියේ මේ මේ සතියේ මුල ඉඳන්ම දැන් දවස් ගාණක් සාකච්ඡා කරා. අපාය බය පච්ච වෙකනතා, දායජ්‍ය මහත්තතා ආදි වශයෙන් බොහෝ කරුණු සාකච්ඡා කරා වීරිය වර්ධනය කරගන්න ඕන විදිහවල් කතා කරා. ඒතර ඒ අනුව කටයුතු කරපුවහම පුළුවන්. ඒ අර ආනිසංස ආදීනවම තමයි. ඒකෙන් දෙකක් මම කිව්වේ අපාය බය ගැන නැවත මෙනෙහි කරනවා කියන්නේ එයාට වීරිය වැඩි වෙනවා. එතකොට Tamanට ලැබිලා තියෙන අවස්ථාව මේ ලැබිලා තියෙන අවස්ථාව ගැන මෙනෙහි කරනකොට එයාට වීරිය වීරිය වැඩි වෙනවා. ඒ තියෙන වටිනාකම මෙනෙහි කරනකොට. සදහතුනි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 34 වන සතියේ වීරිය සම්බන්ධයෙන් ඔබ අපට යොමු කර තිබෙන ගැටලු පිළිබඳව අපි මෙලෙසින් අද දවසේ කතා කරන්නේ ඔබට පැන ගැටලු පිළිබඳව අප වෙත යොමු කරන්න නිෂ්පාදක ප්‍රතිවේක්ෂා වැඩසටහන බෞද්ධයා රූපවාහිනී නාලිකාව ආර්ජී සේනානායක මාවත කොළඹ 7 අපේ ලිපිණයට. ඉතින් ඔබ පසුගිය දින කිහිපෙම අපට යොමු කර තිබූ ප්‍රශ්න අපි තෝරාගත් ප්‍රශ්න කිහිපයකට අද දවසේ ස්වාමින් වහන්සේ මේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙනවා. ඊළඟ ප්‍රශ්නේ ස්වාමින් වහන්සේගෙන් විමසන්නට කැමැති අපට කෙටි පණිවිඩයක් මාර්ගයෙන් යොමු කර තිබෙන ප්‍රශ්නයක්. වීරය anu පාරමිතාවකි. එය පාරමිතාවක් බවට පත්වන්නේ කවර තත්වයකට වර්ධනය වූ විටද? කියා විමසා තිබෙනවා ස්වාමීන් වහන්ස. අපි මේ සඳහා පිළිතුරක් ලබා දෙමු. පාරමිතා කිව්වහම පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා කියලත් කොටස් තුනකට බෙදෙනවා. ඒතර පරමත්ත පාරමිතා කියන්නේ මහා බෝධිසත්වයන් වහන්සේගේ තියෙන පුරණ පාරමිතාවක්. එතකොට උපපාරමිතා කියලා කියන්නේ පච්චේක බෝධිසත්වයන් වහන්සේ කියන්නේ පසේ බුද්ධත්වයට පත් වෙන්න බලාගෙන බෝධි සම්භාරය පුරන බෝධිසත්වයන් වහන්සේගේ පාරමිතාවක්. එතකොට සාමාන්‍ය ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින්න බලාපොරොත්තුෙන් පෙරුම්දම් පුරන ඒත් බෝධිසත්වමයි බෝධිසත්වයාගේ තියෙන පාරමිතාව සාමාන්‍ය පාරමිතාවක්. එතකොට යම්කිසි කෙනෙක් අකුසලයක් ඉදිරියේ යම්කිසි කෙනෙක් අකුසලයක් ඉදිරියේ තමන්ගේ ජීවිතේ නැති වුණත් ඒ අකුසලයේ ඒ අකුසලයේ කරන්නේ නැහැ. මම ගත්ත අරමුණට ජීවිතේ නැතුණත් මම යනවා. ජීවිතේ නැතුණත් මම මේ අරමුණට යනවා. දැන් මහා බෝසත්වරු වෙන්නේ එහෙමනේ. මේ මේ සීලය මම කඩන්නේ ජීවිතේ නැතුණා. එතකොට මේ ඒ ඒ ඒ ඒ විදිහට ඒ වීරය පරමත්ත පාරමිතාවක් බවට පත් වෙන්නේ තමන් යන අරමුණට මැරුණත් දැන් ජීවිතේ නැති කරගෙනම ඒ පාරමිතාව පුරනකොට. ඊළඟට තමන්ගේ අවයව නැති වෙද්දි පවා පාරමිතාව නැත්නම් ඒ ඒ සීලය කඩන්න නැතුව අදිෂ්ඨානෙ බිඳින්න නැතුව මෛත්‍රිය කඩන්නේ නැතුව උපේක්ෂාව නැති කරගන්නේ අවයවයක් නැතුණා. ඒ සමායට මේ උපේක්ෂාව නැති කරගන්නෑ කියන වීරිය තියෙනවා. ජීවිතේ නැතුණත් මම උපේක්ෂාවෙන් ඉන්නවා කියන වීරිය තියෙනවා. ඒ එහෙම ඒ ඒ පාරමිතා වර්ධනය කරනකොට ඒ අනිකුත් පාරමිතා වලට අදාළව මේ වීරය ජීවිතේ නැතුණත් කියන මට්ටමට වැටලත් ඒ වීරය කැඩෙන්නේ නැත්නම් ඒක පරමත්ත පාරමිතාව බවට පත් වෙනවා. එහෙම නැත්නම් උපපාරමිතාව බවට පත් වෙනවා. අඟපසඟ නැති වෙනකොට අතපය කපලා දානකොට පවා තමන් ඉන්න තත්ත්වයන් තුළ ඉන්නකොට ඒතකොට සාමාන්‍ය පරිදි මාර්ගාංග වර්ධනය වෙන මට්ටමටම වීරියක් වර්ධනය කර ගැනීම ශ්‍රාවක බෝධිසත්වයෙකුට තියෙන ස්වභාවයක්. ඉතින් ඒ විදිහට තමයි අපිට ඒක පාරමිතාවක් වෙනවද නැද්ද කියලා බලාගන්න වෙන්නේ. එහෙමයි සොයනස. අපේ සොයනස අපිට නිවන් දකින්නට වීරිය මොනතරම් දුරට වැඩි යුතුද? ඔව් අවසාන අවස්ථාව නිවන් දකින්ද දැන් අපි කියමුකෝ පළවෙනි නිවන් දැකීම කියන එක අපි ගමුකෝ සෝවාන් ඵලය කියලා. මොකද සෝවාන් ඵලය දක්වා වර්ධනය කරගත්තා නම් කෙනෙක් මොකද මේ අවස්ථාවක් අහපු හින්දා සෝවාන් ඵලය දක්වා කෙනෙක් වර්ධනය කරගත්තා කියන්නේ එයා සෝතාපන්න වෙනවා. සෝතාපන්න වෙනවා කියන්නේ එයා නිවන පැත්තට තල්ලු වෙන කෙනෙක් බවට පත් වෙලා. ආය ආපහු පිරිහීමක් වෙන්නේ නැහැ. එතකොට ඒ සඳහා අවශ්‍ය කරන අවසාන පෘථග්ජන සිත තමයි පෘථග්ජන ස්වභාවයෙන් ඉක්ම යන පෘථග්ජන ස්වභාවය ප්‍රහාණය කරන සිත තමයි මාර්ගසිත කියලා කියන්නේ. මාර්ගසිත වැඩෙන තුරු දැන් ඒ මාර්ගාංගය මාර්ගසිතේ තියෙන එක මාර්ග අංගයක් තමයි නෙක්කම්ම අව්‍යාපාද අවිහිංසා කියන අංගයන් වල අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපණ. ඒ කියන්නේ ධානා මට්ටමකට මෛත්‍රිය වැඩෙන්න ඕනේ. ධානා මට්ටමකට නෙක්කම්ම සංකල්පනා වැඩෙන්න ඕනේ. ඊළඟට ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර පිළිබඳව ඇලීම් මාත්‍රයක්වත් නැති වෙන්න ඕන. ආරති විරති පටි විරති වේරමණී. එන්න ඒ ඒ தත්ත්වය යනකම්ම එවැනි தත්ත්වයකට දැන් කාමයේ වර්ධව හැසිරීම, බොරු කීම, කේලාම් කීම වගේ දේවල් වල ඇලීමක්වත් නැති වෙන මට්ටමට එනකම් තමන්ගේ කුසලයේ වර්ධනය කරගන්න ඕනේ. ඒ කුසලයේ තියෙන කුසල් වර්ධනය කරන්න ඕනේ. නැති කුසල් ඇති වෙන්න දෙන්නේ නැතුව කටයුතු කරන්න ඕනේ. අන්න එහෙම තමන්ගේ පැත්තෙන් ඒ කුසලයන් මාර්ගාංග දක්වාම යනකම් නොසැලී සිටිය යුතු ප්‍රමාණයට ඊට වැඩෙන්න ඕනේ. මාර්ගාංග දක්වා අංග 8ම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒතර සම්මා සමාධිය ආර අංග 7ම එකතු වෙලා එන මට්ටමට එනකම් වීරිය වැඩෙන්න ඕනේ. ඒතර අපි මේ විනාඩි 10ක් විතර ඉඳගෙන පොඩි වෙලාවක් භාවනා කරලා මේ ඇති කියලා හිතනවා නම් ලොකු වැරදගේ වීරිය මදිකම තියෙන්නේ. ඉතින් ඒක ඇතුලෙන් එන මහා වේගවත් තල්ලුවක්. තියෙන්න ඕන මම මාර්ගාංග වර්ධනය වෙන තුරුම සෝවාන් මාර්ගසිත උපදින තුරුම එන බාහිර කිසිදු බලපෑමකට යටත් නොවි බාහිරින් එන කිසිදු දෙයකට ඉඩ නොදී ඉදිරියට යන්න පුළුවන් වීරය තියෙන්න ඕනේ. නිවන් දකින්න අවශ්‍ය කරන වීරය කියන්නේ ඒක. එහෙමයි සවිනාස. වීරියෙන් යුතුව අපිට කටයුතු කරන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊටමත් පහසු ලෙසින් මේ ධර්ම කාරණා ඊටමත් සරල ලෙස අපිට කියා දෙනවා. අපේ ස්වාමීන් වහන්සේ අපට මීළඟ ප්‍රශ්නය යොමු කර තිබෙනවා තලාව ප්‍රදේශයේ ප්‍රතිවේක්ෂා වැඩසටහන අසන්නයක් වීරයන් අදිෂ්ඨානයන් ප්‍රාර්ථනාවන් එකක්ද නැතිනම් වෙනස්ද මේවායින් නිවන් දැකීමට හේතු වන්නේ මොනවාද? ඊටමත් <laughs> දැරෑරුම් ප්‍රශ්නයක්. වීරයයි අදිස්ථානයයි ප්‍රාර්ථනාවයි. හොඳයි. ඇත්තටම වීරයයි අදිෂ්ඨානයයි කියන දෙක නිවනට හේතු වෙන දෙකක්. ඒක මොකද අදිෂ්ඨාන පාරමිතාව කියලා අපි අහලා තියෙනවා. වීරය පාරමිතාව කියලා අහලා තියෙනවා. වීරය කියන්නේ නිවන් දකින්න හේතු වෙන ආකාරයට වීරය ගත්තොත් ඒක සතර සම්‍යක් ප්‍රධාන වීරයමයි. සතර සම්‍යක් ප්‍රධාන වීරය කියලා කියන්නේ තියෙන කුසලයන් වර්ධනය කරගන්න තමන්ගේ තියෙන කුසලතාවයක් ඒක තව වර්ධනය කරගන්න ඕනේ කියලා ඇති වෙන වීරය තමන්ගේ නැති කුසල් මට මට කුසලයන් මදි කියලා දැනෙනවා එතකොට නැති කුසල් ඇති කර ගැනීම සඳහා හැම වෙලෙම ඇති වෙන වීරය ඒ වගේම තියෙන අකුසල් දන්නවා තියෙන අකුසල් අයින් කරගන්න ඕනේ කියලා තමන්ගේ අතුලාන්තයෙන් එන වීරය සහ නැති අකුසල් එන්න දෙන්නේ නැති වෙන්න. දැන් අපි දන්නවා සමහර වෙලාවට අපිට ඉතා ප්‍රායෝගික මේ ජීවිතයේ නැති අකුසල් ඇති වෙන අවස්ථා තියෙනවා. අපි හොඳට දන්නවා කවුද මහත්මයා නැති අකුසල් ඇති වෙන්නේදී හරි. මට මේවා තිබුණේ නැහැ. මගේ යාළුවට මේවා තිබුණා. මම මද්රවි කියලා හිතන්න. මගේ යාළුව දැන් පිළිකුල් කරමින් ඉන්නවා මේ ළමයා සමහර ලාවට අනිත් අය මත්පැන් පානය කරනකොට පිළිකුල් කරමින් ඉන්නවා. නමුත් ටික දවසක් ගිහිල්ලා මොකක් හරි එකක් කරලා දැන් මේකට නිකන් රුචිකත්වයක් ඇති වෙගෙන එනවා වගේ. අන්න එතකොට තේරුම් ගන්න ඕනේ නැති අකුසලයක් ඇති වෙගෙන එනවා. තවත් ප්‍රශ්නයක් දාගන්නේ මම. හරිද? බැඳීම් කියන එකත් එහෙමයි. බැඳීම් ඇති වෙනකොට ඒක පැහැදිලිවම අපි දැන් අර වැරදි නෙවෙයි වැරදි නෙවෙයි නිවන් දකින්න යන කෙනෙක් ගැන කතා කරන හින්දා ලේසියෙම බැඳීම් ඇති වෙනවා. බැඳීම් ඇති වෙනවා කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? පැහැදිලිවම අකුසලයක් ඒක ලෝභයක්. එතකොට ඊළඟ දේශ සහගත දේවල් ඇති වෙන තියෙන සමහර වෙලාවට. එතකොට මම මේ පරිසරයට ගියොත් ද්වේෂය ඇති වෙනවා කියලා. අන්න එහෙම අර සතර සම්‍යක් ප්‍රධාන වීරයටයි වීරය කියලා කියන්නේ. අදිෂ්ඨානය කියන්නේ වීරයෙන් වෙනස් වෙන. වීරය අවශ්‍ය අදිෂ්ඨානයට යන්න. අදිෂ්ඨානය ගැන අපි උදාහරණයකින් කිව්වොත් සතර සම්‍යක් ප්‍රධාන වීරය ගැන සඳහන් වෙන උදාහරණය තමයි සිංහයෙක් වගේ කියලා. සිංහයාගේ බලන්නකො ඉරියව් නිදාගෙන හිටියත් අපිට නිකන් පේන්නේ ජව සම්පන්න ඉරියව්වක්. හිටගෙන හිටියත් එහෙම, ඇවිදිමින් එහෙම හිටියත් එහෙම, ඉඳගෙන හිටියත් එහෙම. ඒතර ඉරියව් හතරේදීම වීරය අර සතර සම්‍යක් ප්‍රධාන කියලා එකයි සිංහයෙක් වගේ ඒ හතරම කැටි කරගෙන කුසලය දක්වා අරගෙන යන වැඩ පිළිවෙලක් තමයි වීරය කියලා කියන්නේ. අදිෂ්ඨාන කියන්නේ වීරය අවශ්‍යයි. අදිෂ්ඨාන කියන්නේ ගත්ත අරමුණට යන තුරු ඒ අරමුණ කඩාගෙන නැතු වෙනත් අරමුණ වලට යන්නේ නැතු. දැන් අපේ තියෙනවානේ මේ උප අරමුණු ගොඩ තියෙනවානේ. ප්‍රධාන අරමුණ තියාගෙන සමහරවිට ප්‍රධාන අරමුණ වෙනස් වෙනවා. දැන් අපි රට ගත්තත් එහෙම ප්‍රධාන අරමුණ සැරෙන් සැරේ වෙනස් වෙනවා. අපිට අරමුණක් ඇත්තෙත් නෑ රට ගත්තත්. ඒතර පුද්ගලයෙක් ගත්තාම අරමුණක් තියෙන්න ඕනේ. එයාට තියෙන්න ඕන දැඩි අරමුණක් මම මේ අරමුණට යනවාමයි කියලා. අපි හැමෝම පුංචි බාධා කිරීමක් කරනවා. පුද්ගලයෙකුගේ අනාගත ජයග්‍රහණයක් සඵල වෙන්නට එනකම් බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන්නට ඒ පුද්ගලයා තුළ අනිවාර්යෙන්ම අරමුණක් ඉලක්කයක් තිබිය යුතුම. අනිවාර්යෙන්ම එහෙම නැත්නම් යන ගමනක් නැහැ. එයා එයාගේ ජීවිතයේ මම අරමුණු කීපයක් තියාගත්තා ඒ ලෞකික අරමුණු, ලෝකෝත්තර අරමුණු ඒවා සැලසුම් සහගත තියාගත්තා. ඒ අරමුණක් නැත්තම් ඉලක්කයට මොකක්ද ඉලක්ක කරන්නේ? දුන්නක් අරගෙන ඉතාලියක් අරගෙන මේ දෙක පාවිච්චි කරලා එතකොට මේකට අරමුණක් තියෙනවා. කොතෙන්ද මම විදින්නේ කියලා. අන්න එහෙම දුන්නෙන් අයින් වෙච්ච ඊතලය වගේ. හදවත ලස්සන කාරණාවක් තියෙන හරි ලස්සන උදාහරණයක් තියෙනවා. අර වම් පැත් නැගෙනහිරින් පායන ඉර මේකේ සූලි සුලං හැමුවා. මේකේ ගිනි ගත්තත් ලෝකේ මොන්නම වැස්සත් මොන්න බාධාවක් ආවත් ඉර කොහොමද? එයා පටන් ගත්ත තැන ඉඳන් ඉවර වෙන දක්වා යනවා. අන්න ඒ වගේ තමන්ගේ ඉලක්කය පිළිබඳව අකණ්ඩව ඒක උදාහරණයක් විතරයි ඒක භෞතික දෙයක් නමුත් ඒ වගේ කියලා කියන්නේ ඒකයි. ඒ වගේ තමන් මොන ප්‍රශ්න ආවත් සමහරවිට අපිට අපිට ප්‍රශ්න ආපුවාම යටහත් පහත් වේ ප්‍රශ්න විසඳගෙන ආයතන තියෙනවා. සමහර ප්‍රශ්න ආපුවාම උඩින් පැනලා යන්නද. හැබැයි සමහර කට්ටිය ඉන්න මේ සමාජේ ඔක්කොම ප්‍රශ්න විසඳ ගන්න හදන්නේ. ගෙදර ප්‍රශ්න ආවම උඩින් පැනලා. ඒ කියන්නේ කෑ ගහලා දඟලලා බෝධිසත්වවරු එහෙම නෑ. සමහර ප්‍රශ්නවලදී හිමින් විසඳන්න ඕනේ, හිමින් විසඳගෙන උඩින් විසඳන්න ඕනේ, උඩින් විසඳගෙන ඒ සමතුලිත කරගෙන අදාළ අදිස්ථානයට යනවා. යම් නිවැරදි අදිස්ථානයක් ගත්තට පස්සේ ඒ අදිස්ථානයේ ළඟාවෙන්න අවශ්‍ය කරන සියලු වටපිට සකස් කරගෙන වීරියෙන් යුක්තව ඒ අදිස්ථානය වනේ. අදිස්ථානය නැත්තම් වීරිය එහෙම යන්න පුළුවන්. තේරෙනවද? අරමුණක් නැති වීරය සමහර විට වෙන පැත්තකට වීරිය කරනවා වෙන පැත්තකට වීරිය කරනවා. එතකොට එක තැන වීරිය කරන්නේ. ප්‍රාර්ථනාවට තමයි බලය අරනවා. ප්‍රාර්ථනාව ඇතුළේ අදිස්ථානයක් අපේ හුඟක් අත්‍යවශ්‍ය තුනෙන් වැඩිපුරම තියෙන කෝකද? ප්‍රාර්ථනාව අරග ලැබේවා මේක ලැබේවා ආරවා වේවා මේවා වේවා නිවන් කරත් ඒවා නිවන් ලැබේවා ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙන හැටි නිවන් දකින්න නම් මෙලහට එක්කෙනෙක්වත් පුරුන්නේ නැහැ ඒ තමයි තියෙකින්ද ප්‍රාර්ථනාවේ බලය අඩුයි ප්‍රාර්ථනාවට වඩා බොහොම හොඳයි අදිෂ්ඨානය එහෙමයි සදහතුනි අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අපි 34 වන සතියේ වීර්ය සම්බන්ධයෙන් කතා කළ ගැටලු කතිකාවත අපි මෙලෙසින් නිමවටපත් කරනවා. නමුත් සුපුරුදු ලෙසින් අපි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ ගැටලු සාකච්ඡාවේ දෙවන අධීරය දැන් ආරම්භ කරනවා. ඒ තමයි ඔබ අපට යොමු කර තිබෙන පොදු ප්‍රශ්න පිළිබඳව අපි දැන් කතා කරන්නට සූදානම්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සහ මහා සංඝරත්නයේ බොහෝ දෙනා මේ වැඩසටහන වෙනුවෙන් කැපවී එහිසි මහන්සි වෙන බව අපි ඔබට පසුගිය දවසක මතක් කරා. ඉතින් ඒ අනුව අපි තෝරාගත් ප්‍රශ්න කිහිපයකට අද දවසේ පිළිතුරු ලබා දෙන්නට සූදානම්. පළමු ප්‍රශ්නේ ස්වාමින් වහන්සේගෙන් විමසන්නට කැමති භාවනා සිදු කිරීමට පුදුමාකාර කැමැත්තක් තිබුණත් කෙසේ වෙතත් සිදුවන්නේ නැහැ. මේට හේතුව කුමක්ද ස්වාමීන් වහන්සේ කියා කොටදිනියා ප්‍රදේශයේ අපේ වැඩසටහන ශ්‍රවණය කරන මාතාවක් විමසා තිබෙනවා. කැමැත්ත බුදුමාකාර කැමැත්තක් තිබුණොත් වෙන්නේ නැහැ කියලා. හොඳට විමසලා බලන්න මම මේ ඍජුවම කියන්නේ මේ ගැටලුවේදී භාවනා කරන්න තියෙන කැමැත්තට වඩා කැමැත්ත තියෙන තව මොනවා හරි දේවල් තියෙන්න ඕන උතනදී. ඒ කියන්නේ සමහර දරුවන්ට තියෙන ආදරය වෙන්න පුළුවන්. සමහරට මොනවා හරි දෙයක් රැක ගැනීම සඳහා වෙන්න පුළුවන්. මොනවා හරි පැත්තක ඒ කැමැත්ත නිවන් දකින්නම නැත්තම් භාවනාවටම කැමැත්ත තිබුණා නම් මම නිකන් කියන්නම් මෙහෙම ඇහුවොත් අපේ කවුද මහත්මයා මේ උදේ නැගිට්ටහම කාරණා කිහිපයක් හිතට එනවා කරන්න. ඉස්සෙල්ලාම කරන්නේ කොහොමද? වැඩියෙන් කැමැත්ත තියෙන කාරණාවද අඩුවෙන් කැමැත්ත තියෙන කාරණාවද වෙන්නේ ඉස්සෙල්ලාම. ඕන වෙලාවක අපි මොන හරි උදේක නැගිට්ටහම අපිට කාරණා කිහිපයක් තියෙනවා. අද වැඩ කටයුතු කිහිපයක් තියෙනවා කරන්න. හරිද? මොනවා හරි හේතුවක් උඩ වැඩියෙන්ම අවශ්‍යතාවය තියෙන වැඩියෙන්ම කැමැත්තද අපි තුම අවශ්‍යතාවයට රාජකාරී කටයුතු නෙවෙයි. මට උදේ නැගිට්ටාම අද මම ගෙදර ගිය දවසත් දැන් හිම දවසක යාළුවෝ කීප දෙනෙක් මතක් වෙනවා. දැන් මේ පැත්තට යනවාද මේ පැත්තට යනවාද මේ පැත්තට යනවාද කියලා. කොහොම හරි ඉස්සෙල්ලාම යවෙන්නේ කොයි පැත්තටද? වැඩියෙන්ම වැඩියෙන්ම කැමැත්ත තියෙන පැත්තට. හරිද? වැඩියෙන්ම අවශ්‍යතාවය වැඩියෙන්ම කැමැත්ත තියෙන වැඩේ තමයි කරන්නේ. එතකොට අපිට ලොකු කැමැත්තක් තියෙන භාවනා කරන්න. හැබැයි ඒක මදි කියලා මම කියන්නේ. ටික මදි ඒක මදි වෙලා තියෙන්නේ කොතනද දැන් ඔකට හොඳ උදාහරණයක් අපි ළමා වැඩසටහනේදී කතා කරනවා අපේ ළමා වැඩසටහන් වලදී සාකච්ඡා කරනවා ඉදිරියේදී තියෙන මේ ළමයට කැමැත්ත තියෙන පාඩම් කරන්න ළමයා යනවා කුස්සිය නම් දැන් දවල් කෑම කාලා පාඩම් කරන්න කියලා යනවා යනකොට රූපවාහිනී ක්‍රිකට් මැච් එක දාලා තියෙනවා දැන් හරියටම වයි හන්දියක මැද ඉන්නවා වගේ මේ පැත්තෙන් පාඩම් කරන් තියෙන පැත්ත මේ පැත්තෙන් හැම ළමයෙක්ම හැම වෙලාවකම යවෙන්නේ ටීවී එක පැත්තටමද නැහැ සමහර අය අර පැත්තට යනවා පාඩම් කරන පැත්තට යනවා මේ ටීවී එක පැත්තට යන ළමයා විභාගෙ කිට් වෙනකොට අර පැත්තට යනවා <laughs> ඒක මොකද අවශ්‍යතාවය වැඩි කැමැත්ත වැඩි හරි කැමැත්ත වැඩි එක තමයි සිද්ධ වෙන්නේ හැම වෙලේම එතකොට මම දැනගන්න ඕනේ මේ වයිහන්දියේ ඉන්නකොට මගේ කැමැත්ත එන වෙන පැත්තකට ඔය කෙරෙන්නේ නැහැ කියලා කියන්නේ පීට වැඩිය කැමති තියෙන දේවල් වගේ වටපිටේ තියෙන මේකට තියෙන කැමැත්ත ප්‍රමාණය මත හරියට දැන් මෙහෙම එකක් අරගෙන දෙපැත්තට දෙන්නේ ඇද්දොත් වැඩි හයියෙන් අදින පැත්තට යන්නේ අර වයිහන්දිය කියලා කිව්වා හරි මම ඒකයි අපි වයිහන්දියේ ඉන්නකොට රූපවාහින පැත්තෙන් අදිනවා මගේ අතින් අල්ලගෙන පාඩම් කරන පැත්තෙන් අදිනවා අර පැත්තෙන් අල්ලගෙන හයියෙන් අදින පැත්තට යන්නේ ඒ ඇදීම සිද්ධ වෙන්නේ අතුලාන්තයෙන් පිටින් වගේ මම කතා කරාට ඒ වගේ ඔය හොඳට බලන්න බලලා භාවනා කිරීමේ වටිනාකම හිත එකඟ කර ගැනීමේ තියෙන වටිනාකම කෙලෙස් අඩු කර ගැනීමේ හිත නොසන්සුන්භාවය නැති කරලා උපරිම සන්තෝෂයෙන් ජීවිතයක් ගත කිරීමේ වටිනාකම ගැන නැවත නැවත මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා කැමැත්ත තව වර්ධනය කරන්න. ඊට පස්සේ ඔක්කොම වැඩ තිබ්බත් ඕකටම හිත හැලෙන ස්වභාවයක් එනවා. එහෙමයි. අපේ හැමෝම මේ පාසල් දරුවන් ගැන කතා කරපින් අපේ හැමෝගේ විමසන දැන් තවත් මාස කිහිපයකින් දින කිහිපයකින් අපස උසස් පෙළ විභාගය ලං වෙනවා. එතකොට මේ බොහෝ වෙළඳ සැල්වල පිරිත් කරපු පිරිත් පෑන් බෝතල් සහ පිරිත් පෑන් පිරිත් නූල් තිබෙනවා. ඉතින් එතකොට දැන් මේ පිරිත් පෑන් බෝතල් පිරිත් පෑන් වලින් පිරිත් නූල් වලින් යම් කිසි පිරිහීමක් නෙමෙයි ඇති වෙන්නේ. බොහෝ දැන් ළමයි බොහෝ දෙනා පන්සලට ඉස්සර යන්නට පුරුදු වුණා. ඒත් දැන් මේක නිසා දෙමව්පියන්ගේ ප්‍රථම බලාපොරොත්තු එකම බලාපොරොත්තුව තමන්ගේ දරුවාට ගෙදරින් පිට වෙනකොට පිරිත් පැන් ටිකක් දීලා පිරිත් නූලක් අතේ ගැට ගහලා පිරිත් කරපු පැනකින් ලියන්න දෙනවා කියන එකනේ දැන් සමාජගත වෙලා තියෙන්නේ. ඉතින් මේකෙන් පිරිහීමක් සිදු වෙන්නේ නැද්ද අපේ හැමදෙරෝනේ? ඔව් ඒ කියන්නේ බොහෝ කඩවල වල තියෙනවා. ඔව් වෙළඳ සැල් වල තියෙනවා. <laughs> මේ ඒක නම් වලින් ඔව් ඒක තාම වැරදි වැඩක්. සම්පූර්ණ වැරදි වැඩක්. එදා ඉඳන් තිබුණේ පිරිත් පැන් සහ පිරිත් නූල් විතරයි. හැබැයි මේ පිරිත් නූල කියන සංකේතය භාවිතා වුණේ මට තේරෙන හැටියට මේක ත්‍රිපිටකයේ කොහොමවත් පිරිත් පැන් පිරිත් නූල් කියලා නැහැ. නමුත් හැබැයි මේක භාවිතා වුණේ අර අපූර්ව ක්‍රමයකට. මේක කරේ කෙතෙන්ට ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා පිරිත් කියලා උපදේශක් දීලා හැම පිරිත් ගෙදරකම ධර්ම දේශනාවක් කරනවා. උපදේශක් දීලා හිත සංසුන් කරලා අන්න ඒ උපදේශත් එක්කයි මේ පිරිත් නූල් බැන්නේ. එහෙමයි. එතකොට දැන් මට කියන්න අපි සමහර දැන් ඔකට අපි නිකන් උදාහරණයක් ගමු. මුද්දක් දානවනේ. ඇයි මුද්දක් දාන්නේ? දැන් තමන්ගේ සහකාරයා හෝ සහකාරිය මුද්දක් දුන්නා දානවා. මුද්ද දකින්නකොට මොකද වෙන්නේ? සහකාරයා සහකාරිය මතක් වෙනවා. වැරද්දක් කරන්න ගියා වුණත් මේක දැක්කම කියලා මතක් වෙන්න පුළුවන්. හරිද? ඒ වගේ තමයි මේ පිරිත් නූල විශේෂයෙන්ම පිරිත් නූල දැක්කහම ඒක කොයි වෙලාවෙද දැම්මේ කවුද මට උපදෙස් දෙන්නේ මේ ඔක්කොම මතක් වෙනවා. අපි විද්‍යාත්මක බැලුවොත් මනෝවිද්‍යාත්මක එහෙමනේ. ඊළඟට පිරිත් පැන් ටික ගන්න හාමුදුරන්ගේ අතින්. ඒක තමන්ගේ ලොකු මානසික සුවයක් ඇති වෙනවා මම. අනිත් එතන පන්සිල් සමාදන් කරනවා. ඊළඟට ඒ ගුණවන්ත දේවල් කියනවා. උපදෙස් දෙනවා. මේ මේ ලොකු චක්‍රයක් තියෙන අතර ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. පිරිත් පෑන් කියලා එකක් නම් මේ ලෝකේ සම්මජ්ජාතියේ නැහැ. හරිද? ඒ වගේ නොඒකුත් දේවල් වැව් හිටම් පිරිත් කරපු කාලයක් තිබ්බා. හරිද? ඒ වගේ ඒවල් තද බල පිරිහින්. එතකොට මේ මේ කාරණා දෙක කඩේකින් අරගෙන කරන මට්ටමට අපි ගියොත් ඒවා සීල් කරන්න ඕන මම නම් කියන්නේ. කියලා තහනම් කරන්න ඕනේ මිනිසුන්ගේ අන්ධ විශ්වාස වලට ඒක තවත් නිකන් අර රෝස පැන් වගේ තියෙනවා වගේ තවත් මේ නේද බීම જાතියක් බවට පත් වෙනවා තව ටිකක් කලනවා මොකක් හරි බෑන්ඩ් වලින් එයි දැන්ටත් එහෙම වෙන්න ඇති ඔය කියන විදිහට එහෙමයි ඉතින් ආදරණීය දෙමව්පියනි අපි ඔබට කියන්නේ ඔබේ ආදරණීය දුව පුතා මේන විභාග වලට සම්බන්ධ කරනකොට විභාගවලට මුහුණ දෙන්නට යනකොට ඒ ඒ වගේ දේවල් ඔබ කරන්නට එපා බොහෝ අන්ධ විශ්වාස මිත්‍යා විශ්වාස මේ අන්ධානුකරණය හරීම මේ මානසික ශක්තියට ලොකු හානියක් එහෙමයි ඒ නිසා වෙන්න නිවැරදිව අපි බෞද්ධයන් විදිහට අපිට පුළුවන් පන්සලකට ගිහිල්ලා පන්සල සමාදන් වෙලා ගමේ පන්සලේ ස්වාමින් වහන්සේ මුණ ගැහිලා ස්වාමින් වහන්සේට මේ කරන කාරණාව පැහැදිලි කරපුවම අපේ ස්වාමීන් වහන්සේ පිරිත් නූලක් බැඳලා දරුවට ආශිර්වාද කරනවා. ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. නමුත් මේ අන්ධ විශ්වාස ඔබේ හිතින් අයින් කරගන්න. අපි ඊළඟ ප්‍රශ්නය වෙත යොමු වන්නට කැමතියි ස්වාමින් වහන්සේ. අපිට මේ ප්‍රශ්නය යොමු කර තිබෙන්නේ අපේ Facebook ගිණුමට යොමු කර තිබෙන ප්‍රශ්නයක්. ධර්මයේ තුල යම් වර්ධනයක් ඇති කරගත්තත් විතක ඉක්මනින් පිරිහෙනවා. පිරිහුණු පසු නැවත යථා තත්වයට පත්වීමට විශාල කාලයක් ගත වෙනවා. ඒට හේතුව කුමක්ද කියා පෙන්වීමසා තිබෙනවා. අපේ ප්‍රතිරේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන ශ්‍රාවිකාවක් තමයි අපිට මේ ප්‍රශ්නය යොමු කර තිබෙන්නේ. ඔව් බොහොම මම හිතන්නේ ওই වගේ ගැටලු ඇත්තටම එන්නේ ප්‍රායෝගිකව මේ දේවල් सिद्ध කරන අයටයි. ඕක හරිම ප්‍රායෝගික කතාවක්. මම මෙහෙම කිව්වොත් හරියි පහළට ගලන ගඟක් සහ ඒ ගඟ දිගේ උඩට පීනන කෙනෙක් ධර්ම අවබෝධය සහ කුසල් වර්ධනය කරනවා කියන්නේ පහළට ගලන සැඩ පහරක පීනන කෙනෙක් වගේ. එතකොට නිශ්චලව හිටියොත් උත්සාහයක් ගන්න නැතුව නිශ්චලව හිටියොත් සිද්ධ වෙන්නේ පල්ලෙහාට වේගයෙන් ගලාගෙන යන එක. පල්ලෙහාට වේගයෙන් ගලාගෙන යන එකට උත්සාහයක් ඕනේ අකුසල් වැඩෙන්න පෘථග්ජන හිතකට උත්සාහයක් ඕනේ උත්සාහයක් නැතුව වීරයක් නැතුවම අකුසල් වැඩෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න පොඩි වීරයක් තියෙනවම ඇති. එතකොට යම්කිසි වීරයක් වර්ධනය කරගෙන උඩට උඩට උඩට වර්ධනය කරගෙන යන කෙනෙකුට එකපාරටම මොනවා හරි හේතුවක් උඩ මේක අතහැරෙනවා කියන්නේ මේ මෙහෙම ගඟක් දිගේ උඩට පියන යන කෙනා කවුරු මහත්මයා එක මොහොතක උත්සාහය අත දැන් අපි දුන්න නිශ්චල වෙන්න ඕන කියලා. නිශ්චල වෙන්න වීරයක් ඉපයාට. එක මොහොතක උත්සාහය සම්පූර්ණයෙන් අතහැරියොත් යම් දුරක් පල්හැටෙනවා. ආයෙ ලොකු අමාරුවක් තියෙන තුරුට යනවා. ඉතින් පිරිහුණාම ඉක්මන් ප්‍රතිකාරයක් පිරිහිලා වැඩි දවසක් ඉන්නතු වැඩි මොහොතක් ඉන්නතුව ඉක්මන් ප්‍රතිකර්ම කරගන්න ඕනේ ඒ ප්‍රතිකර්ම තමයි අපි කලින් කතා කරා වගේ ඒකේ ආදීනව ආනිසංස මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා අතෙන් ඉක්මනට වැටෙන්න ඕනේ එහෙම නැත්නම් මෙතන රැඳුනොත් වෙන්නේ විතර්ක පහළ වීම හින්දා මේක තව ප්‍රබල වෙනවා තව ප්‍රබල වෙනවා ඇත්තටම වෙන්නේ අකුසලයක් එක්ක අකුසල විතර්ක අකුසල විතර්ක ගැන ධර්මයේ සඳහන් වෙලා තියෙන්නේ කුණු ගොඩකට කුණු එකතු වෙනවා වගේ. අර තුවාලයක සරව ටිකක් තිබ්බොත් ඒ එතෙන්ටම සරව එකතු වෙනවනේ. ඒ කියන්නේ තුවාලේ සුද්ධ කරනකොට ඉවරක් වෙන්නම සුද්ධ කරනවනේ. අන්න ඒ වගේ පොඩි අකුසල සිතුවිල්ලක් ඇති ඒක වටේ වැවිලා වැවිලා වැවිලා වැවිලා වැවිලා පිළිකාවක් වගේ ඉක්මනට වැවිලා අර හොඳ සිතුවිලි වලට හානි කරනවා. ඉතින් ඒකෙන්ද ඒ පිරිහීමට හරියටම හරියෝ කියන කතාව පිරිහීමටපත් වුණාම ආයෙ උඩට ගන්න හරි අමාරුයි. ඒ කියන්නේ පිරිහීමටපත් වෙලා ඉන්න එපා. දැනෙන මාත්‍රේම පිරිහීමටපත් වෙමින් තියෙනවා කියලා ඉක්මන් ප්‍රතිකාර කරගෙන නැවත අතෙන් යන්නේ නැත්නම් ආපහු වර්ධනය කරගන්න හරිම අමාරුයි ඒක ඉතාම ප්‍රායෝගික කතාවක්. සදහවතුනේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අද දවසේ අපි ගැටලු සාකච්ඡාව මේ බ්‍රහස්පතින්දා දවසේ සුපුරුදු ලෙසින් ඔබ වෙත ගෙනෙන්නේ. ඉතින් අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ මේ දෙවන අර්ධය ක්‍රියාත්මක වන්නේ ඔබ යොමු කර තිබෙන ප්‍රශ්න පිළිබඳවයි. අපි දැන් ස්වාමින් වහන්සේ සමගින් කතා කරන්නේ. ඊළඟ ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ දැන් අපිට අපේ ආදරණීය දෙමව්පියෝ කියනවා නරක පුද්ගලයන් අපේ ජීවිතෙන් අයින් කරන්න කියලා. ධර්මයේ තියෙන සමාතාවක්. එහෙමයි. එතකොට අපේ ස්වාමීන් වහන්සේ දැන් නරක පොත් කෙලින් අපේ ජීවිතෙන් අයින් කරන්න කියලා අපි අවසනවා ධර්මයේ තියෙනවා. එතකොට මේ අය අපේ ජීවිතත් සමග ගොඩක් බැඳිලා ඉන්නවා සමහර අය. ඉතින් මේකට මොන වගේ විසඳුමක්ද වහන්සේ ලබා දෙන්නේ? <laughs> අහතරම ওই ප්‍රශ්නට අදාළ දේවල් ධර්මයේ තියෙනවා කියලා මම මතක් කරේ මේ දැන් හුඟක් වෙලාවට තියෙනවා වීරය ගැන කතා කරපුවහම අර කම්මැලි පුද්ගලයන්ව පරිවර්ජනය කරන්න කියලා තන තියෙනවා. ඒකම ඒ කට්ටියව අයින් කරන්න, බැහැර කරන්න කියලා. එතකොට තවත් එහෙමයි සිහිය ගැන කතා කරද්දී සිහිය නැතිව කටයුතු කරන කට්ටියගෙන් අයින් වෙන්න කියනවා. එතකොට මේ එහෙම වුණාම දැන් ඔය එන ප්‍රශ්නේ තමයි අපි තුන් පවුලෙම කෙනෙක් ඉන්නවා. එයා සිහිය නැතුව කටයුතු කරන්නේ. එයා විකාර කරන කෙනෙක්. තමගේ දරුවෙක් කියනකොට දෙමාපියන්ට දරුවෙක් කියන්නේ ඒ වගේ කෙනෙක්. දරුවෙකුට දෙමාපියෙක් කියන්නේ සමහරට ඒ වගේ කෙනෙක්. මොකද කරන්නේ? හරිද කියන ප්‍රශ්නේ ඒ තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේවා දමලා ගහලා දුවලා යන්නද? හරි දුවලා යන්න බෑ. එන්න ඒ වගේ වෙලාවල් වලදී අපි කල යුතු තියෙන්නේ ඒ ඒ අතහැරීම කියලා කියන්නේ මානසික අතහැරීමයි. මේක හරිම අපහසුයි නමුත් මේක විතරමයි වෙන්න ඕන. අපි හිතමුකෝ චිත්ත පීඩාවක් තියෙනවා කියලා කාට හරි කෙනෙකුට. චිත්ත පීඩාවක් අපිට ඇති වෙච්ච වෙලාවක අපි ඒ ස්ථානය දාලා යනවා නම් දාලා යන්නේ. දැන් කාර්යාලය කියනකොට චිත්ත පීඩාවක් ආවා කියන්නකෝ. දමල ගහලා ඔක්කොම කරලා යනවා සමහර අය. ඒ ගිහින සැනසීමෙන් දින්නේ. ඒතර කාර්යාලය අතහැරලා ගිහිල්ලා ගියාට ඒක සැනසීම නැහැ. හිතෙන් අතහැරලා නැහැ. එතකොට ධර්මය අවශ්‍ය වෙනවා අපිට. ධර්මය අවශ්‍ය වෙනවා. එන්න ඒ ධර්මය තුලින් අපිට මේවා මේ සියලු දේ අතහැර ගන්න පුළුවන්කම තියෙනවා. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන ආදී නොයේකුත් තියෙන ක්‍රමවේදයන් පාවිච්චි කරපුවාම හොඳටම පුළුවන්කම තියෙනවා සිතෙන් මේවා අතහැරලා කටයුතු කරන්න. ඉතින් ඇත්තටම කල යුතුව තියෙන්නේ ප්‍රඥාවක් නැති, ශ්‍රද්ධාවක් නැති, සිහියක් නැති, පාප මිත්‍යයන් විදිහට කටයුතු කරන අන්න ඒ වගේ පිරිස් අපි සම්පූර්ණයෙන් අතහරිනවා කියලා කියන්නේ තමන්ගේ චිත්තඅභ්‍යන්තරයෙන් සම්පූර්ණයෙන් අතහර දැමීම. චිත්තඅභ්‍යන්තරයෙන් අතහැරලා දාන්න අවශ්‍ය වෙන්නේ ධර්මය. ධර්මයෙන් පෝෂණය වෙච්ච නැති කෙනෙකුට ඒක කරන්න බෑ. ධර්මය දන්නේ නැති කෙනෙකුට ඒක කරන්න බෑ. ධර්මය දන්න දන්න කෙනෙකුට ඒක පාවිච්චි කරලා ඒ මිනිස්සුත් එක්ක ඉතුරු ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ කියන නරක පුද්ගලයෙකුත් එක්ක තමන්ගේ වැටි කරගෙන යනවා කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මේ තමන්ගේ හිතෙන් ගැටලු හිතෙන් ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒක තමයි ක්‍රමවේදය. ඒක තමයි එකම ක්‍රමයක් ඔය කියන්නේ. එහෙමයි සෝනස්. අපි සෝනස් දැන් මේ අපේ ශ්‍රී ලංකාවේ පවතින වාතාවරණය දිනෙන් දින නරකට හැරෙමින් තමයි පවතින්නේ. මේ සඳහා අපිට ධර්මානුකූල විසඳුමක් ලබා දෙන්නට ඔබ වහන්සේට හැකියාවක් තිබෙනවද? ධර්ම ධර්මයෙන් යුතුව මේක ධර්මද්වීපයක් ශ්‍රී ලංකාව ධර්මද්වීපයක් මේ ධර්මද්වීපය තවත් ධර්මයෙන් සුපෝෂණය කරන්නට ඔබ වහන්සේ මේ ඇති වෙලා තියෙන වාතාවරණයත් එක්ක මේ රටේ පවතින තත්ත්වයත් එක්ක ඔබ වහන්සේ මොන වගේ විසඳුමක්ද අපට ලබා දෙන්නේ මම හිතන්නේ මේකෙදි අපි උත්තරයක් දෙනවා නම් කෙලින් කතා කර යුතු තියෙනවා. එතකොට ඕනම කෙනෙක් ඕනම කෙනෙක් වැරද්ද වැරද්ද විදිහටත් නිවැරද්ද නිවැරද්ද විදිහටත් කතා කරනවා නම් හරියට. වැරද්දට ප්‍රතිකර්ම යොදනවා නම් හරියට අවංකව. නිවැරදි දෙයට ප්‍රතිකර්ම නිවැරදි දේ උලුප්පල පෙන්වනවා නම් අවංකව මම හිතන්නේ මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විසඳෙනවා. අපේ රටේ තියෙන ගැටලුව තියෙන්නේ අපේ බොහෝ දෙනෙක් තමන්ගේ පක්ෂපාට ප්‍රතිපatti විදිහට එක එක අන්තගාමී දේවල් එක එක පැතිවලට ඇදවෙච්ච දේවල් සකස් කරගෙන ඒ සකස් කරගත්ත දේවල් නිසාවෙන් ඒ අය ලොකු වැරදි වැඩ වගේක් කරනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ ප්‍රශ්නෙට අදාළම නැති ගැටලු නිර්මාණය කරගන්නවා. ඒ තමයි අපි ඔක්කොම දන්නවා. මේ මහ පොළොව මේ ලංකාව කියන රටේ මහ පොළොවේ පස් කැටයක් ගානේ තියෙන බුදුරජාන් වහන්සේගේ ධර්මය. එහෙමයි. ඒකේ ආයේ කිසි කතාවක් නැහැ. ඒක මේකේ සංස්කෘතිය හැදෙන්නේ මේකේ හැම දෙයක්ම වෙලා තියෙන්නේ මේ ලංකාවේ ඉන්නවා මුස්ලිම් ප්‍රජාව. ත්‍රවිඩ ප්‍රජාව. මේ ඔක්කොම බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ආభాෂය ලැබුවා. එනයි කියන්න බෑ. එයාත් ඒක ඒකට සාක්ෂි වුණ තරම් දෙන එයාත් ඒක කියනවා. නමුත් මේ වෙලාවේ අන්තගාමීව කටයුතු කරන අයට පැහැදිලිවම නරක වැඩ කරන අයට වැරදි වැඩ කරපු අයට දඬුවම් දෙනවාය කියන විශ්වාසය මිනිස්සු තුළ ඇති වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ සමාජය තුළ ඉන්න මිනිස්සු තුළ ලොකු ප්‍රශ්න ඇති වෙනවා. ලොකු අවුල් ඇති වෙනවා. ඒකද ඒ දඬුවම් දෙනවා කියන එක පැහැදිලිව වැරදි කරන අයට. එහෙම නැතු මේ පක්ෂපාත වශයෙන් දඬුවම් දෙනව නෙවෙයි. වැරද්ද හරියටම හොයලා දඬුවම අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඒ විශ්වාසය පැත්තක තිබ්බාවේ මේ ගොඩාක් ප්‍රශ්න ඇති වෙන වෙලාවට මේ මහා මෝඩ මිනිස්සු කැත මිනිස්සු කිසිම ජීවිතයේ කිසිම ආකාරයකින් යහපත් දෙයක් සිදු කරනවා කියලා හොයන්න බැරි තේරෙන්නේ නැති මිනිස්සු කියන එක පාට මේක මේ සිංහල බෞද්ධ රටක් නෙවෙයි. හරි. ඒ වගේම ගඳ කතා අවශ්‍ය නැති කතා ඒ අදාළ නැති කතා මේ මිනිස්සු ප්‍රකාශ කරනවා. හැබැයි අපි ඒවට අපි කල්පනා කරනවා නිස්සද්දව සිටිය යුතුයි කියලා. අර මම හැමදාම කියන්නේ ගැරන්ඩින්ට තියෙන්නේ කැත මිසක්ක බය නෙවෙයි කැරපොත්තන්ට තියෙන කැත මිසක්ක බය නෙවෙයි කියලා. අන්න ඒ වගේ හිතලා අපි නිකන් ඉන්නවා. ඒකට මට මං කියනවා මේ වෙලාවේදී මේ ගැරන්ඩින්ට තියෙන කැත කියලා අපි ගැරන්ඩි ගේ ඇතුළේ දා ගන්නවාද? කැරපොත්ත ගේ ඇතුළේ පුරුදු කර ගන්නවාද? එයාලා බැහැර කරන්න ඕන. ඉතින් ඇත්තටම මේ වගේ ප්‍රශ්න වැඩියෙන් අවුල් වෙන දේවල් කරන අය කොයි පාර්ශවයක වුණත් මම උදාහරණයක් ඔය කිව්වේ හැම පාර්ශවයකම ඉන්න අය වගේ අය. ඒ වගේ අයට නිසි දඬුවම් ලබා දෙන්න ඕන ඔක්කොටම ඉස්සෙල්ලා. මම කියන්නේ ඒකට දඬුවම් ලබා දෙන්න ඒ අයටවත් අනිත් අන්තගාමීයටවත් දඬුවම් ලබා දෙන්න හුඟක් වෙලාවට පාලකීන්ට බැරි තත්ත්වයක් තියෙනවා. ඒ කට්ටිය බොහෝ වැරදි කරලා සමහරවිට කප්පම් අරගෙන වියදම් කරන්න සල්ලි අරගෙන මේවා වෙලා. අන්න ඒකට අපිට වගකීමක් තියෙනවා. හරි මොකද ඒකට අසරණ වෙලා ඉන්නේ. සමහර අය අසරණ වෙලා ඉන්නවා තවත් කෙනෙක් දඬුවම් දෙනවා. දැන් මං මගේ ඍජුභාවයක් නැත්තම් දැන් මම කවිද මහත්තයත් එක්ක බොහොම හිතවත් නම් මම ඔයාගෙන් ගොඩක් උදව් අරන් තියෙනවනම් ඔයා වැරද්දක් කරනවා මට දඬුවමක් දෙන්න බෑ නේ ඒක මගේ ගතිකම. දඬුවම දෙන්න ඕනේ. උදව් ගත්තා කියලා කරන්න දෙයක් නැහැ. නමුත් මම එකතු වෙලා වැරදි ගොඩක් කරලා තියෙනවා නම් දඬුවම් දී ගන්න බෑ. ඇයි ওই පැත්තෙන් කෑ ගහනවා? ඇයි මතක නැද්ද මට ඔප්පු කරන්න පුළුවන් අහල් වැරද්ද තියෙනවා කියලා. ඒ වෙලාවට කරන්න ඕන වෙන කෙනෙක් ඉදිරිපත් වෙලා මේකට කටයුතු කරන්න ඕනේ. දැන් ඉදිරිපත් වෙන කෙනෙක් නැත්තම් අපි බෞද්ධ ජනතාව විදිහට මේ වගේ කැත කතා කියන කැත වැඩ කරන මේ ප්‍රශ්න අවුල් කරන අයට පැහැදිලිවම ජනතාව විසින් යම්කිසි පිළිකුලක් කරන්න ඕනේ කිසිම උත්සවයකට ගෙන ගන්න හොඳ නැහැ. කිසිම තැනකට වද්ද ගන්න හොඳ නැහැ. කිසි පිළිගැනීමක් කරන්න හොඳ නැහැ. ඒ වගේ දේවල් කරලා මේ කට්ටිය බහැර කරන්න ඕනේ. ඒ වගේ දේවල් මිනිස්සුන්ට කරන්න පුළුවන්. ඒ වගේ දෙක තුනක් මිනිස්සු තුලින් සිද්ධ වෙනවා නම් එතකොට මේ කට්ටිය බය වෙනවා. ජනතාව විසින් මා ප්‍රතිශරණ පාරේ බහැලා යන්න බෑ. හරිද? ඉතින් මම මේ කියන්නේ ඕක මේ මේ මහ ලොකුට හිතන්න දෙයක් නෙමෙයි. ඔය පොඩි පොඩි දේවල් වලට ඔය බිත්තර එහෙම කුණු වෙච්ච ඒවා පාවිච්චි කරන්න සමහර කට්ටිය. හරිද? ඒ වගේ උපක්‍රම යොදන්න පුළුවන් මිනිස්සු ඔළුවෙන් වැඩ කරනවා නම් මම හිතන්නේ හුඟක් විශ්ව ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඔළුවෙන් වැඩ කරන්න කියලා මම කියන්නේ. ඒවා හරි හාස්‍ය ජනක නමුත් ලොකු ප්‍රහාරයක් එල්ල කරනවා. කඩු පොළොව වලට වැඩිය ලොකු ප්‍රහාරයක්. ඒකින්ද මේ රටේ තියෙන අඛණ්ඩතාවය නැති වෙන්න අපි ඔක්කොම එකට සමගිව ජීවත් වෙච්ච මිනිස්සු සිංහල බෞද්ධ විතරක් නෙවෙයි එද ක්‍රිස්තියානි මුස්ලිම් අපි ඔක්කොම බොහොම සහයෝගයෙන් ජීවත් වුණා. ඒ පැත්තෙන් වැඩි වගයක් කරලා තියෙනවා. ඒවට විතරක් අහිංසක මිනිසුන්ට නෙවෙයි ඒ මිනිස්සු හරියටම අල්ලලා දැන් ඔය දරුවන්ව නැති කරපුවා කියලා 176ක් මේ වෙනකොට කියනවා නම් මේ ප්‍රශ්නේ මට වුණා කියලා. ඒක මොකක් හරි ඇත්තක් තියෙන්න පුළුවන්. පැමිණි 176ක් තියෙනවා නම් ඇත්තක් තියෙන්න පුළුවන්කම තියෙනවා. නෑම කියන්න බෑ මොකද 176ක නියදියක් හැදෙයිද එක්කෙනෙක්ගෙම ඔපරේෂන් කරපු. එක්කෙනෙක්ම ඔපරේට් කරපු 176ගෙන් නියදියක් හැදෙන්න විදිහක් නෑ දරුවෝ නැති වෙන ඊට පස්සේ. එහෙනම් මේක මොකක් හරි ඇත්තක් තියෙනවා. ඒකට සාධාරණ පරීක්ෂණයක් කරන්න කවුරුත් ඉඩ දෙන්න ඕනේ. නේද? එහෙම ඉඩ දෙනකොට මිනිස්සු තුළ විශ්වාසයක් ඇති වෙනවා මේකට සාධාරණ පරීක්ෂණයක් කරා. ඒකවල ප්‍රශ්නයක් වෙන්නේ නැත්තම් මිනිස්සු නීති අතර ගන්නවා. තවත් මේක ප්‍රශ්නයක් වෙනවා. අනිත් එක ඇයි සාමකාමීව කතා කරලා මේ ප්‍රශ්න විසඳගන්න බැරි? ඇයි අපි බුරාගන්නේ? ඇයි අපි කෑ ගහගන්නේ? වෛරයෙන්, ක්‍රෝධයෙන් ප්‍රශ්න විසඳන්න බෑ. ඒක බොහෝ කතා කරන දේවල් තියෙනවා මේක එකට වෙලා නෑ. මම අහපු දෙයට උත්තරයක් දුන්නේ. අපිට බෞද්ධ ජනතාව විදිහට අපිට ලොකු වගකීමක් තියෙනවා. ඉදිරිය નિවරදි කරගන්න වගකීමෙන් කටයුතු කරන්න පක්ෂපාත ભેද අතහැරලා ඇත්ත කතා කරන්න දැන් ඉතින් කාලය ඇවිල්ලා. එහෙමයි. අපි බුද්ධියෙන් වැඩ කළ යුතු කාලයක් අපට උදා වෙලා තියෙන අපි හොඳ නුවණකින් යුතුව අපි හරි තීරණේ අරගෙන නිවැරදි ආකාරයෙන් මේ සමාජය දිහා බලලා සමාජය මොන වගේ පැත්තකටද හැරෙන්නේ කියලා දැන් අපිට තේරෙනවා. ඒ නිසා අපි මේ ධර්ම දීපය අපි රැකගත යුතුයි. අපේ මාතෘ භූමිය අපි රැකගත යුතුයි. සිංහල බෞද්ධයන් විදිහට අපිට තියෙන එකම රට මේක. අපි සියලු දෙනාම අපේ මේ ධර්ම දීපය අපි ආරක්ෂා කරගමු. බුදුන් වහන්සේ තෙවරක් වැඩි මේ ධර්ම භූමිය අපි සියලු දෙනා එකවන්ව එකතු වෙලා ආරක්ෂා කරගන්නට ඕනේ. අපේ ස්වාමීන් වහන්සේ අපිට තියෙන මේ මාතෘභූමිය අපි රැකගත්තොත් අපේ මේ බුදුදහම තුළ අපි ජීවත් වුණොත් අපිට හැමදාම සතුටෙන් යුතුව කල් ගෙවන්නට පුළුවන් හැම කෙනෙක්ටම එසේනම් සදහවතුනි අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහන අපිට නිමවටපත් කරන්නටත් කාලය එළඹ තිබෙනවා පසුගියම 25 වෙනිදා දවසේ අනුරාධපුර ස්වර්ණමාලී සයරදුන් අභියස සත්‍යක් ක්‍රියාමය භාවනා වැඩසටහනක් පැවැත්ුණා ස්වාමින් වහන්සේලා උදෙසා. ඒ පිළිබඳව අපි යම්කිසි ඔව් ඇත්තට මෙතන සිද්ධ වුණේ ආරණ්‍ය සේනාසනවල ඉන්න අධ්‍යාත්මික ශක්තියක් තියෙන ස්වාමීන් වහන්සේලාගෙන් ආපු යෝජනාවක් තමයි මේක සම්බන්ධීකරණය කරන්න උනේ මට. ඉතින් කවුරුත් බලන් දැටි වෙනකට බෞද්ධ මාධ්‍යාලය හරහා මේ වගේ කටයුතු කරන්නේ. නමුත් ඒකට කාලයක් තිබුණෙත් නැහැ. අනිත් එක තමයි මේ ඒක ජාතික වශයෙන් තියෙන ගැටලුවක්. එවැනි ගැටලුවකදී අපි අනවශ්‍ය විදිහට මේ ගෞරවනීය මාධ්‍ය පාවිච්චි කරන්න සූදානමක් නැහැ. ඒක අපි කියන්න ඕනේ මොකද මම මේ මාධ්‍යයට විශේෂයෙන් බෞද්ධ නාලිකාවට අපි තාම ආදරය කරනවා කුතර ධම්මනායක ස්වාමීන් වහන්සේගේ තිබ්බ සංකල්පවලට මේ නාලිකාව හදද්දි තිබ්බ සංකල්පවලට අපි ගරු කරනවා ඒකින්ද සමහර ජාතික ප්‍රශ්නවලදී මම නාලිකාව සම්බන්ධ කර ගැනීම තරමක් දුරට පාලනය කරමින් තියෙනවා ඒක නිසාවේ නමුත් එතෙන්දි සිද්ධ වුණේ මෛත්‍රී භාවනාවේ වර්ධනය කරේ සාංහන්සලා වර්ධනය කළ රටට ප්‍රාර්ථනා කරා අධ්‍යාත්මික පණිවිඩයක් දෙන්න ඇත්තම බෞද්ධ පණිවිඩය මොකක්ද කියන එක රටට දිය යුතුයි කියන තැන ආරණ්‍ය සේනාසල නායක ස්වාමීන් වහන්සේලා සහ විහාරස්ථානවල ග්‍රාමවාසී ආරණ්‍ය වාසී සියලුම අධ්‍යාත්මික ශක්තියෙන් කටයුතු කරන ස්වාමීන් වහන්සේලාගේ විශාල අදහසක් තියෙනවා. උන්වහන්සේලා ඒක රාශියෙන් ඉන්න. උන්වහන්සේලාට කිසිම දේශපාලනයක් නැහැ. උන්වහන්සේට පක්ෂයක් නැහැ. ගැතිකමක් නැහැ. ඒ හරීම සාත එකතු වෙලා කතා කරනකොට කවින් මහත්මයා මේ මේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාත් එක්ක පුදුම හැඟීමක් ඇති වෙනවා. සියලු දෙනා ගැන ඒකාත්මික. ඇත්තටම කියනවා අනිකුත් ජනතාව සියලු දෙනා ගැන. එතනදී මට මේ භාවනාව මෙහෙවන්න උනා මෙහෙවන්න කියන පොඩි පොඩි මෙහෙවීමක් කරන්න උනා. උන්වහන්සේලා ඔක්කොගේම අදහස් තිබ්බ අපි සතුනට බව මෛත්‍රී කරන්න ඕනේ. ඒක තමයි අපි ළඟ තිබ්බ කාරණාව කියලා. මම ඒකට තව එකක් එකතු කරනවා. මෙතෙන්ට එකතු වුණා හමුදා ප්‍රධානීන් මේ පිරිසේ තියෙන නායකයන් ඇත්තන් මට කිව්වේ හාමුදුරුවනේ ඔබ වහන්සලා කියන කතාව හරි අපිත් යුද්ධ කරේ සතුටට මෛත්‍රී කරමින් කියලා. අපිත් යුද්ධ කරේ අපි අතින් බිමට වැටුණු කෙනෙක් ඉන්නවනේ අර වතුර ටිකක් දෙන්න අපි හැම වෙලේම අපේ හිත තෙතින් තියාගත්තා. අපිට වෙඩි තියාගෙන ආපු කෙනා අපේ අතින් බිමට වැටුණොත් යම් විදිහකින් එයාව මෙල්ල වුණොත් අපේ අතේ තියෙන වතුර ටික දෙන්න අපි ඒ තරමට අපි මෛත්‍රී කටයුතු කරා කියලා. ඉතින් උන්වහන්සේලාගේ තියෙන කටයුත්ත වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම රටට මෛත්‍රියෙන් යුක්තව ඒත් එක්කම හැමදෙනාම ඒකාත්මිකව මෛත්‍රී භාවනාව වර්ධනය කරන්න කියලා කිව්වා. ඉදිරියේදීත් මම හිතන්නේ බලාපොරොත්තු වෙනවා මහියංගනේ හෝ යම් ප්‍රදේශයක එවැනි විහාරස්ථානයක ඒ වගේ විශාල වශයෙන් කට්ටිය එකතු වෙලා මෙතනදී නිස්සද්දව පැයක් භාවනා කරලා ස්වාමීන් වහන්සේ. භාවනා කළ බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේ වැඩ ඉන්නවා වගේ අදිෂ්ඨානයක් අරගෙන සතරසෙතක් ප්‍රාර්ථනා වෙන්න ඕන. සියලු දෙනාගේ සිත් පහන් වෙන්න ඕන. මේ බලලෝභීත්වයෙන් සිත් අයින් වෙන්න ඕන. අන්න ඒ විදිහට කටයුතු සම්පාදනය කරගත්තා. ඉතින් මම හිතන්නේ හරීම වටින වැඩසටහනක් තමයි සිද්ධ වුනේ කියලා. එහෙමයි. අපේ සෝනන්ස ඉදිරි සතිය පුරාවටම වහන්සේ පවත්වන වැඩසටහන් පිළිබඳව මේ වැඩසටහන් පැවැත්වෙනවාද? ඒ ආකාරයෙන්ම ඒ පිළිබඳව අපි ඊටම ඉක්මනින් දැනට නම් નિયમિતව තිබ්බ බොහෝ දේවල් අවලංගු වෙලා තියෙනවා තාමත්. විශේෂයෙන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය තමයි වැඩසටහන තියෙන්නේ මේ එන සතියේ සෙනසුරාදා සාමාන්‍ය සුපුරුදු පරිදි. නමුත් ඒක පාසලක් මේ පාසලක ආරක්ෂා පිළිබඳව අපි වගකීමෙන් කටයුතු කරන්න ඕනේ මේ පාසලේ කැමැත්ත පරිදි තමයි මම ඒ කටයුතු කරන්න අවශ්‍ය කරන අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගත්තේ ඉතින් ඒකින්ද ඒ පාසලේ ආරක්ෂාව සඳහා අපි මේ මාසෙත් ඒ වර්ෂයන් සිදු කරන්නේ නැහැ දැනට තියෙන වැඩසටහන් වල එහෙම සිද්ධ නොකරන ස්වභාවයක් තියෙනවා සිද්ධ කෙරුණත් මම හිතන්නේ වැඩි ප්‍රචාරයක් සිද්ධ නොකර අපි උපරිම උත්සාහ කරනවා යම් මාධ්‍යයක් කරහා ඒ කියන්නේ සමාජ මාධ්‍යයක් කරහා YouTube channel එක කරහා හරි මේ වැඩසටහන් විකාශනය කරන්න යම් තැනක වැඩසටහනක් කරනවා නම් ඒක මම හිතන්නේ පුළුවන් නේද සජීවීව ඔය YouTube channel එක කරහා ක්‍රියාත්මක කරන්න මම හිතන්නේ ලැබෙන ඉරිදා විපස්සනා මධ්‍යස්ථානයේ වැඩසටහන කෙරුණොත් යම් හේකින් ඒක අපි ඒ විදිහට විකාශනය කරන්න බලාපොරොත්තු වෙනවා එතකොට නිවසේ ඉඳන් ඒ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කියලා කියනවා.